අපි කොහෙද හිටියේ ওই කාලේ? ඔය කාලවල අපි කොහෙද හිටියේ? අපිත් මේ ලෝකෙම කොහේ හරි සැරසරුවා කොහෙද? එක්කෝ අවීතියේ සිට නේව සංඥා නා සංඥායතනය කියන මේ මේ තල මේ සක්වල අපේ සක්වල මේක ඇතුලේ එහෙට මෙහෙට සැරිසරසර හිටියා. විටකදී කපුටෙක්, ගෙම්බෙක්, ගරණියෙක්, ඉබ්බෙක්, කොටියෙක්, සිංහයෙක්, ගරණියෙක්, ඒක සෛලික සතෙක් විටකදී විටකදී දෙවියෙක්, බ්‍රහ්මයෙක්, විටකදී මිනිස්සෙක් පිටකදී ප්‍රේතේ ප්‍රේතියක් යක්ෂණියක් කාලි යක්ෂයෙක් කළු කුමාරයෙක් වෙලා ඒ ආදී වශයෙන් කොච්චරනම් අපි මේක තුල ගත කර කර හිටියත් සැරිසරසර අපට ඇත්තටම ওই අනන්ත බුදూరు පහළ වෙච්ච ලෝකේ එක බුදూరుවරයෙක්වත් හම්බ වෙලා නැද්ද සම්භාවිතාවයට අනුව හම්බෙන්නේ නැද්ද හම්බ වෙලා ඇති මම ස්ථිරව කියන මෙතන කිසි කෙනෙක් හැබැයි බනහන්න යන්නත් ඇති කිසි කෙනෙකුට මොන වෙලා නැද්ද මමත් ඇතුළු අපි හැම දිනාටම එක බණක්වත් තේරිලා නැහැ. ඇයි තේරිලා නැත්තේ? <laughs> තේරුණා නම් ඉතින් අද මෙතන කොහෙද අපි? එහෙනම් මෙලහට සතර ගමන අපි කෙලවරයිනේ. හැබැයි දැන් හිතනවාද අපරාධය ඒක එක අතට එහෙම තේරුම් නැති එකත් හොඳයි කියලා නැත්තම් අපරාධෙ මෙච්චර හොඳට මේ ඉන්න තිබුණාද මේ? එහෙමත් හිතන කට්ටියත් ඇති ඉතින් කමන්න නැහැ ඉතින් ඉස්සරහට ඔක තේරෙයි යනකොට. ඒක තේරෙනවා මූණු වලින් එහෙම කියනකොටම ඈ මේක නරක එකක්ද කියලා එහෙම හිතනවා. අපි බලමුකෝ ඉස්සරහට හොඳ එකක්ද කියලා බලමු ඉස්සරහට විස්තරය. එතකොට දැන් ඔන්න මම දැන් ලෝභ දේශ මොහ ඒ ටික කතා කළා. දැන් ඔබ කියන්න දිව්‍ය ලෝකෙ ගියොත් මොකද වෙන්නේ? නරකද? අලෝභයෙන්, අදේශයෙන්, අමෝහයෙන් හිටියොත් දිව්‍ය ලෝකෙ යනව නේද? නරකද? නරක නෑ. හැබැයි ඔය අපි කියනෝ නේද ඔය දිව්‍ය ලෝකේ යන්න මොනවද අපට ඕන පිං ඕන නේද? පිං වලට කියන්නේ පුණ්‍ය ශක්තියක් නේ, එනර්ජි එකක් නේ. කොච්චර මේ සිංහලෝ මේක කියලා දිනවද? පුන්න ශක්තියක්. එහෙනම් යම් තැනක යම් පැවැත්මක් සඳහා මොකක්ද ඕන? ශක්තියක් අත්‍යවශ්‍යමයි. ඒ ඒ ශක්තිය ඒ පැවැත්මන මොහොතින් මොහොත මොකක් වෙවි යන්න ඕනද? ගෙවෙන්න එපාය. බැටරි කෑල්ලකින් සදාකාලිකව බල්බය පත්තු කරන්න පුළුවන්ද? බෑ කොච්චර කල්ද පුළුවන්? ඒ බැටරිය අන්තර්ගත කරලා තියෙන ශක්තිය පවතින තාක් කල් විතරයි ඊට පස්සේ ඒක නිවිලා යනවා. එහෙනම් පුණ්‍ය ශක්තියක් නිසා යමෙක් දිව්‍ය ලෝකයට යයිද? කොච්චර කල් දින්න පුළුවන්? ඒ පුණ්‍ය ශක්තිය කරපු පින් ටික ඇයි ඒක ගෙවෙන්නේ අර පැවැත්ම සඳහා මෝතින් මෝතරක මොකද වෙන්නේ වැය වෙනවා නැත්තම් කොහොමද පැවැත්මක් හැදෙන්නේ ඕනම පැවැත්මකට ශක්තිය වැය වෙනවා ඒක භෞතික විද්‍යාවට අනුවද තේරෙනවනේ ඕනම පැවැත්මකට ශක්තිය වැය වෙනවා එහෙනම් කවදා හරි දවසක දෙවියෙක් වෙලා හිටියත් එතනින් මොකක් වෙන්න වෙනවද චුත වෙන්න වෙනවා කොහෙටද යන්නේ දෙවිවරු කොහෙද යන්නේ එතනින් චුත වෙලා සතර අපා මේ මනුස්ස චුසුත් ගෙදර කියලා කියවන්නේ එහෙනම් මොකෝ කියන්නේ? දෙවියෙක් වෙලා සතර පායරවද කෙලින්ම සතර පායරවද? දැන් මොකද ඔබගේ තීරණය? දැන් කොයි එකද හොඳ? දැන් ඔබ තීරණය ගන්න. කොයි එකද හොඳ? දෙවියෙක් වෙලා කියන දිව්‍ය ලෝකේ හරහා සතර පායන එක තමයි හොඳ. ඉතින් ඕවනේ ඉතින් එහෙමත් හිතන තමයි ඉතින් බලය යනකොට එක අතට ඒකෙත් වරදක් නෑ තමයි. හැබැයි මෙහෙම එකක් හිතන්නකෝ දැන් මෙහෙම එකක් ගන්නකො සරල උදාහරණයක්. ඕන දැන් මේ හෝටලේ තියෙන ඕන දැන් මේ මේ අයිති මේ මහත්මය කියන ඕන කෙනෙකුට අද එක්කෙනෙකුට chance එක දෙන්නම් අද මේ ධර්ම සාකච්ඡාවෙන් පස්සේ කාමරයක් දෙන්නම් AC කරලා තියෙන්නේ ඈ මේ මොකද ඉන්ටර්නෙට් පහසුකම් ඒව සියල්ලම දෙන්නම් කෑම එයාට මොනවද ඕන ඕන එකක් දෙන්නම් ඕන සැපක් දෙන්නම් අද රැට අපි කාමරෙකුත් වෙන් කරලා තියෙනවා එක්කෙනෙකුට chance එක දෙන්නම් හැබැයි ඇග්‍රීමන්ට් එකක් තියෙනවා සයින් කරන්න මොකද්ද බිල ගෙවන්නද නැහැ බිල් ගන්නෙත් නැහැ සත පහකක් යන්නේ නැහැ එහෙනම් මොකද කරන්නේ? හෙට උදේ පහට මරනවා කපලා. දැන් කවුද ඇග්‍රීමන්ට් එකට අත්සන් කරන්නේ? සැප විඳින්නේ. මට කියන්න අත්සන් කරන එක කවුද කියලා? අද රැට ඕනම සැපක් දෙනවා මේක ඇතුලේ. කාමරයක් ඇතුලේ මේ එයා කන්ඩිෂන් කරලා සියලුම. හැබැයි ඇග්‍රීමන්ට් එක මොකද බිල ගෙවන්නේ නෙමෙයි. මොකද ඇග්‍රීමන්ට් එක? හෙට උදේ පහට කපලා කපලා මරනවා ඇඳේම. කවුද අත්සන් කරන්නේ? හා කමන්නේ. උදේ පහන්නේ කපන්නේ අද රැට මට සැප ටික විඳින්න කියලා කවුද ඉල්ලන්නේ? එහෙනම් ඉතින් දිව්‍ය ලෝකේ යන්න මොන මිනිහද හිතන්නේ සතර පායට ආයෙ එතනින් වැටෙනවද? කොයි මොලේ තියෙන මිනිස්සයාද හිතන්නේ? දැන් මං කියන්නේ මේ දහම් ටික තේරෙනකන් අපි ඒ ඔක්කොම අපි උතර තමයි හිටියේ. කමන කමන නෑ මේ සතර පායනේ පස්සේනේ. ඈ දැන් මේ දහම තේරෙනකොට හිතෙනවද ඔබ? පොඩ්ඩක් කල්පනා කරන්න. හැගේ හිරි වැටෙනු නේද? දිවියෙක් වෙලා දෙවියෙක් වෙලා මොන සැපක්ද? මතු සතර පා දුක් විඳින වෙනවනම් ප්‍රඥාවන්තයෙක් ওই වැඩේ කරයිද? එහෙනම් ඔබ කැමති දැන් ලෝභ දේශ මොහ කාණ්ඩයේද අලෝභ දේශ මොහ කාණ්ඩයේද? දැන් එනවා අදහස. මොකේදද කැමති? ආ? නෑ කවන හයියෙන් කියන කිසි ප්‍රශ්නයක් නෑ. මේවට කවුරුත් නෑ. අපි අපිට වෙන් කළා තියෙන්නේ නැද්ද? අපි කතා කළේ මේක විසඳගම්මු. ඔබ කැමති ලෝභ දේශ මොහ කාණ්ඩයේද අලෝභ දේශ මොහ කාණ්ඩයේද? ලෝභ දේශ මොහොද? අලෝභ දේශ. ඉතින් ආයෙත් උඩ කොහෙද යන්න හදන්නේ? ආයෙ කොහේ යන්නද හදන්නේ ඔය කැමැත්ත තියන් ඉන්නේ. තාමත් කැමැත්ත කොහේ යන්නද? ඉතින් අලෝපදේ තමෝෙන් හිටියා මං කොහොමද කොහෙද යන්නේ? දිව්‍ය ලෝක ඇතුළු සුගතියට. ඉතින් ආයෙ ඔය එකමනේ කරන්න හදන්නේ. අන්න ඒක තමයි ඔන්න ඕක තමයි එහෙනම් හරියට ප්‍රඥාවේ තේරම ඔය දෙකෙන්ම වැඩක් නැහැ. ඔය දෙකම අතාරින්න ඕන. ඔය දෙකම ලෝකේ පැවැත්මට තියෙන්නේ. ලෝකේ පැවැත්ම යනවනම් දිගට ඔය දෙකෙන්ම කරන්නේ ලෝකේ පැවැත්ම ගෙනියන එකයි. අප එහෙනම් ඔතනින් ඔබට පැහැදිලි වෙනව නේද? කෙලින්ම දුක්ඛින්දත් එකයි සැප හරහා දුක්ඛින්දත් එකයි. එහෙනම් ඔය කාණ්ඩ දෙකෙන්ම නොහොත් ඔය හයෙන්ම වැඩක් නැහැ. එහෙනම් ඔය හයම ලෝකේ මොකද්ද? ඔය හයකින් ලෝක සත්‍යෝ මොකක් කළාද තියෙන්නේ? ඔතලා තියෙන්නේ. හයකින් එතු නිසා ඒකට කියනවා හේතු. එහෙනම් ඔය මොන හයද ලෝක සත්‍යෝ සංසාර ගමන යන හේතු අය ඔය. හේතු හය කාණ්ඩ දෙකකට බෙදනවා ලෝභ දේශ මොසා ප්‍රඥාවන්තයාට ඔය හේතු හයම වැඩක් නැහැ. එයා ඔය හේතු හයම මොනව කරනවද? අතෑරලා දානවා. හරයක් නැහැ. එහෙනම් හේතු හයම අතාරිනවා කියන්නේ යා ලෝකේ ලෝකේ මොනව කරනවා කියන එකද? අත්හැරලා දානවා. මේ ලෝකේ කිසිම හරයක් නැති ලෝකයක්. විතකදි සැප දීලා දුකට දාන ලෝකයක්. සැප පෙන්නලා දුකට දාන ලෝකයක් මේක. මේක මහා කිසිම හරයක් නැති ලෝකයක් කියලා ප්‍රඥාවන්තයන් විතරයි තේරෙන්නේ. වෙන කිසි කෙනෙකුට තේරෙන්නේ නැහැ. කොච්චර කිව්වත් එයා ආයෙසරයක් බලන්නේ ඒ උනාට ඉතින් දුක දුක තමයි ඒ උනාට ඉතින් අනේ එක සැරයක් හරි දිවි ලෝකෙ ගිහිල්ලා આવොත් කොච්චර හොඳද එයා දුක දෙවෙනි කරනවා සැප එක කරනවා ඉතින් මොනව කරන්න තේරෙන්නේ නැත්නම් ඉතින් යන්න පුළුවන් ඉතින් යන්න ඉතින් අපිට අපිත් මෙච්චර කල් ඔහොමනේ ආවේ ඔහොමනේ අපිත් මෙච්චර කල් ආවේ මොකද්ද පෙර කරපු ත්‍රි හේතුක උප්පත්තියක පිනට මොකද්ද ත්‍රි හේතුක උප්පත්තිය කියන්නේ අන්න එදා සසරේ අර මං අත කිව්වා නේද අලෝභයෙන් අදේශයෙන් අමෝහයෙන් දීපු දානයක හේතුවේ ඵලයක් ලෙස මිනිසත් භවයක් ලැබෙනෝ මොන මිනිසත් භවයක් ලැබෙන්නේ ත්‍රි හේතුක අන්න ඒ අයට පමණක් සීසත් ධර්මය මොකක් වෙනවද තේරෙනවා නැත්තම් තේරෙන්නේ නැහැ එහෙනම් මේ සීසත් ධර්මය තේරෙන්නේ එදා මොනව කරපු අයද අලෝභයෙන් අදේශයෙන් අමෝහයෙන් මොකක් දීලාද දානයක් දීපු අයට විතරයි එයාට කියනවා ත්‍රි හේතුක මිනිස් උප්පත්තියක් ලැබලා තියෙන අයට. ඒතකොට ත්‍රි හේතුක හැමෝම මිනිස්සු වෙලා ත්‍රි හේතුකද? සී සද්ධර්මයේ තේරෙන්නේ කොච්චර නිය පිට තියෙන පස්තරමඩ විතරයි. ඉතින් මොනව කරන්නද මේක? ඉතින් මේක කොච්චර ඔළුවට පෙව්වත් ඒක හරියන්නේ නැහැ. එයා දි හේතුක නම් ඒක හේතුක නම් හරියන්නේ නැහැ. දි හේතුකයි කොච්චර ඉන්නවද? සල්ලි තියෙනවා, සම්පත් තියෙනවා, ඕනතරම් බලතල ඥාන සල්ලි භාගේ සම්පත් ඔක්කොම තියෙනවා. හැබැයි දි හේතුකයි. බණ තේරෙන්නේ නැහැ. සමහර ඉන්න ගොවියෝ ඉන්න කුලී වැඩ කරන, කුණු ටැට්ටර වැඩ කරන මේ දුප්පත් මිනිස්සුයෝ ඉන්නවා. සල්ලි නැහැ. හැබැයි ත්‍රි හේතුකයි කියනකොට ටක් ගාලා තේරෙනවා. එහෙනම් දැන් මේක පේනවද ලෝක සම්මතයේ තියෙන මොකක් හරි බලපුරුවංකාරකමන් නිසාද මේක තේරෙන්නේ? අන්නර පෙර කරපු පිනකද හේතුවද? එහෙනම් ඒ ඇයට විතරයි මේක දෙන්නේ මොනව කරන්නද? කරලා නැත්තම් මොකද කරන්නේ? ඒ ඒ ත්‍රි හේතුක උප්පත්තිය තියෙන එක නම් මේ ලෝකෙට එනකොට මිනිස්සුත් භවයට පහක් කරන් එනවා. මොනවද ඒ කියන පහ? ආයු වර්ණ සැප බල ප්‍රඥා. අන්න පස්වෙනි එක ප්‍රඥා. අපි ඔක්කොම තියෙනවා මේ මොහොතේ මොනවද? ආයුෂ තියෙනවා. ඇයි මෙතන මැරලා නැහැනේ කවුරුවත් අපි තාම. ඒකද අපිට ආයුෂ තියෙනවා මේක සාකච්ඡා කරන්න පුළුවන්. වර්ණ කියන්නේ. වර්ණ කියන්නේ කලර් කියලා ගත්තොත් එතන පොඩි ප්‍රශ්නයක් යනවා. ඊට පස්සේ මොන කට්ටියටද මේක ඊට පස්සේ මග මාත් එක රණ්ඩු වෙන්න පුළුවන් අපිට අපි සුදු නැද්ද අපි කළුද? එහෙම එකක් නෙමෙයි. ඒ වර්ණ නෙමෙයි මේ. මෙතන වර්ණ කියන්නේ මොකද්ද? හැබැයි මෙතන වර්ණ අඩු කට්ටිය ඉන්නවා. ඉතින් මම පෙන්වන්නේ නැහැ දැන්. වර්ණ අඩු කට්ටිය කවුද? ප්‍රබෝධය. ඔතන වර්ණ කියන්නේ මොකද්ද? ප්‍රබෝධයට. අන්න සීසත් ධර්මයේ සාකච්ඡා කරනකොට වර්ණ අඩුයි කියන්නේ මොකක් අඩුද? ප්‍රබෝධය අඩු අයට මොකක් දෙන්න එකක් ගාලා. නිදිමත එනවා. එහෙනම් ඕන නිදිමත අයගේ මොනවද අඩුයි කියලා හිතා ගන්න. වර්ණ අඩුයි. ආයු වර්ණ සැප කියන්නේ මොකද? දැන් මෙතන මේ අපිට මේ මේ හම්බෙච්ච සැප ටික මදයි ඉතින් පෑන් ටිකක් වැඩ ගන්නවා. පොඳ පුටුවක් තියෙනවා අත් දෙක තියාගෙන ඔය ඉන්නවා. දැන් හොඳට තා පොඩ්ඩක මම හිතන තේත් ලෑස්ති කරනවද කොහොදයි? ඉතින් ඔය මදිද ඔය ටික? ඔය ටික අපේ ධර්ම සාකච්ඡාවට මදිද ඔය ටික? පුළු ඇති. අන්න ඒක තමයි අපිට අපපු සැප. සැප ලැබු ප්‍රමාණය තමයි ඔය. සමහරු ඉතින් ගස් යට ඉඳගෙන ධර්ම ධර්ම ශ්‍රවණය කරනවා. සමහරු AC කරපු ඒවා ඇතුළේ තියෙන ඒක ඒක න ලැබු විදිය තමයි. ඉතින් මං යන්නේ දැන් අපිට මේ මදිද? මගේ අම්මා මේත් හොඳට මදයි. ඉතින් ආයු වර්ණ සැප. බල කියන්නේ. බල කියන්නේ මෙතන ඉන්න බලයක් ඕනද? ඔව් දැන් ඔය හේතු වෙන්නේ එක එක පැත්තට ඔය බලය අවශ්‍යයි. තව මොකද්ද මෙතන එන්න බලයක් ඕන. තා මොකද්ද? මෙතෙන්ට එන්නට වැඩිය ගෙදරින් පිට වෙනකොට බලයක් ඕනේ. ඇයි? මගේ අම්මෝ කී දෙනෙක් මාරයෝ කඩාපනිනවද මේ? කොහෙද යන්නේ අද මේ නිමාවුරු දවසේ? රෙදි හොදන දින අපිට බීච් යන දින අරක මේක කීයක් කියනවද? අත කෑමකට යන දින ඔය මේ මේ මෙයා මේ ළඟදී දෙන මේ කෙහෙල්මල් බණක් අල්ලගෙන ගෙදර වැඩක් කරන්නේ නැහැ. දැන් කී මාරයෝ ටික පයින්වද නැද්ද? අම්මා කොහෙද යන්නේ මේ අද අපිට ඉන්න මේ මං කෑමක් හදන්න හිටියේ. තාත්තා කොහෙද මේ අද යන්නේ මේ ගෑනු මනුස්සය එතන එතන මාර දූතිය වෙනවා අර පැත්තේ මාරයා ඉනවා ළමයි මාරය වෙනවා කොයිතරම් බාධා තියනවද හැබැයි අද මෙතන ධර්ම සාකච්ඡාවට එන්න හදලා ඒ බලය නිසා එන්න බැරි වෙච්ච කොච්චර ඉන්නවද ඒ අයට බලය තියනවද නැද්ද පිටින් එන බාහිර බලයට වඩා ඒ කට්ටිය ළඟ තිබිච්ච බලය ගෙනාවු බලය අඩුයි යට වෙනවා එන්න බෑ කොච්චර ඉන්නවද ඔබ ඔබත් එක්ක අද එනවයි කියලා කී දෙනෙක් එන්න බැරි වෙච්ච කට්ටියක්ද මේ මේ සංවිධානය කරන මහත්තුරු එන්න කියලා එන්න බැරුණු කට්ටිය ඕනම් ගණනය කරලා බලන්න කී දෙනෙක්ද කියලා. එන්න බෑ ඔක්කොටම. එහෙනම් එන අයට මොකද තියෙන්නේ? ඒ පරිබාහිර බලයක් ආවත් ඒ බලය මොනව කරගන්න පුළුවන්ද? මැඩපවත්තන බලය තිබිච්චා තමයි ඉන්නේ. අන්න බල. ඒතර ආයු වර්ණ සැප බල ඔය හතරම තිබුණත් තරන්නේ නැහැ මොකක් වෙලාද? ප්‍රඥාව නැත්තම් කියන එක තේරෙන්නේ නැහැ. පහම තියෙන්න ඕන මේ වැඩේ කරගන්න. ඔය පහ එනන් සසරේ අපි ගේන එකක් ත්‍රි හේතුක උප්පත්තියත් එක්ක ආයු වර්ණ සැප බල ප්‍රඥා නොහොත් පටිභාර ඥානෙ. ප්‍රඥා මොන ප්‍රඥාවද? ඔකට විශේෂණාවක් කියන්නේ පටිභාන ඥානෙ. ආයු වර්ණ සැප බල පටිභාන ඥානෙ. පටි කියන්නේ මොකද්ද? දැන් අපි දන්නේ ඉනේ බඳින පටිනේ. ඒ ඒ ඒක අදහස් කරන්නේ මොකද්ද පටි කියලා? බැඳීම කියන එක. පටි බාහන වෙනවා කියන්නේ බැඳීම මොනවා කරනවද? කඩලා දාන්න ඕන. ඇයි කඩලා දාන්නේ? දැන් අපි දැක්කනේ ලෝකේ ලෝභ දේශ මොහොත් වැඩක් නැහැ. එහෙනම් අපි ලෝභ දේශ මොහ අලෝභ දේශ මොහොනේ ලෝකෙට බැඳිලාද නැද්ද? අන්න බැඳිච්ච එක තමයි පටි. ඒ පටි ටික මොනව කරගන්න ඕනද? කැඩෙන්න ඕනේ. කැඩෙන්න නම් බණ අහන්න ඕන වෙන කඩන්න වෙන අනිත් ලෝකේ හැම සාසනයකම පටි කඩනවාද පටි තද කරනවා. ඉතින් පටි කඩන එකම සාසනය මොකද්ද? හැබැයි ඔය පටි කියනකොට මතක තියාගන්න මේ අනේ අම්මෝ හරි පරිස්සමෙන් පහුගිය දවසවලත් කිව්වා මේ ඉනේ බඳින පටි කියලා කවුද ලිපියද? ඉනේ බඳින එක නෙවෙයි මේ. ඔය පටි කියන එකෙන් අර්ථය මොකද්ද? බැඳීම කියන එක. බැඳීම. බලන්න එහෙනම් බුද්ධ ශාසනය දැන් කොච්චර එකක්ද කියලා ඔබට දැන් ටික ටික තේරෙනව නේද? එහෙනම් අපි මොනතරම් වාසනාවන්තයෝද මෙහෙම බුද්ධ ශාසනයක තියෙන රටක ඉපදිලා ඒ අම්මා තාත්තා කෙනෙකුට දාව මේක අපට සම්බන්ධ වෙන්න පුළුවන් අවස්ථාව ලැබිච්ච එකම පිනක් නෙවෙයිද? හැබැයි ඉතින් මෙතන දැන් සමහරුන්ට දැන් තියෙන පොඩි ප්‍රශ්නයක් තේරෙනවා මේක. ප්‍රශ්නේ මොකද්ද? නිදිමත. ඒ කියන්නේ මොකද්ද යාගේ අඩුව? මොකද්ද අඩුව? වර්ණ අඩුව. ඉතින් ගෙනාවු හැටි තමයි ඉතින් කරන්න දෙයක් නැහැ. සමහරුන්ට බලය නැහැ. තේ ආවොත් තේරෙනවා එන්න බෑ බලය අඩුයි. අර එහෙනම් ආයු වර්ණ සැපබල පටිමාන ඥානය අර හතර එක එක මට්ටම් වලට පිටින්න අපි ගෙනාපු තරමට. ඔය පහම පූර්ණ වෙන්න ඕන වැඩේ කරගන්න. හැබැයි බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා උන්වහන්සේ දේශනා කළා තියෙනවා මෙන්න මෙහෙම දෙයක් මොකද්ද? ඔය පහෙන් හතරක් හදාගන්න පුළුවන් ක්‍රමයක්. ඔය පහෙන් හතරක් අඩු නම් හදාගන්න ක්‍රමයක් තියෙනවා. මොකද්ද කියලා තියෙන ක්‍රමේ ගාථා මොකද්ද? අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ හතරක් වඩා ගන්න මොනවද ආයු වර්ණ සැපකම් බලං සැප බල ප්‍රඥානම් බෑ මොනවද හදා ගන්න පුළුවන් හතර ආයුෂ වර්ණය සැපේ බලය ඕනනම් හදා ගන්න පුළුවන් මොනව කරන්නද ගාතය මුලට යන්න අභිවාදන සීලිස සිල්වත් උතුමන්ට අභිවාදන කරන්නේ මොකද්ද උපහාර කරන්න ගරු කරන්න ඔය පන්සලේ සාමින් වහන්සලා ඉන්නෝ නේද? උන්වහන්සේලා ගිලම්පස පූජා කරන්න. දන් දෙන්න. වැඳ නමස්කාර කරන්න. එතකොට ඔබට හතරක් වැඩෙනවා. මොකද්ද ඒ හතර? ආයු වන්නෝ සුකම් බලං අද ඕක ඔය ගාතාවෙන් ඕක අහලා ඕකද කරගන්නේ ගාතාව කිය කී ඉන්නවද දැන් පොඩක් කල්පනා කරලා බලන්න අපි කොතනද ඉන්නේ කියලා ලංකාවේ මේ බුදුහාමුදුරුවෝ කියලා තියන්නේ ඔය හතර මදි නම් ඕක හදාගන්න ක්‍රමවේදේ බලන්න මොනතරම් උන්වහන්සේ ලෝක සත්‍යයකට දයානුකම්පාවෙන්ද කළා තියෙන සියලු පියවර අරගෙන තියෙන කියලා බලන්නකෝ. ප්‍රඥාව තියෙනවා මේ හතර මදි නම් මනහරෝ නිදිමත එනවා නම් මෙන්න කරන වැඩේ එහෙනම් කියලා ඒකත් කිව්වා. මොනතරම් කර්මහා කරුණාව කියන පේනවද දැන් ඔබ? හැබැයි දැන් මෝ මේක කිව්වට පස්සේ දැන් නිදි කට්ටිය කල්පනා කරනවා එහෙනම් ඊළඟ සැරේ ඉඳලා මේ පන්සල් ගිහලා ඒ පූජා ටික කළා එහෙනම් ඊළඟ ධර්ම සාකච්ඡාවේ ඉඳලා මම නිදිමත අඩුව දැකලා බෙතර පොඩි chance එකක් ගන්නවද එහෙම කරන්න එපා එහෙම කරන්නත් එපා මේක හොඳට තව උත්සාහයෙන් වීරයෙන් කරගන්න බලන්න එහෙනම් ලෝකයේ දැන් ඔබට යම් තාක් විදිහක තේරෙනවද මේ ලෝකේ හේතු හයයි තියෙන්නේ මේ සංසාර ගමන යන්න ඒ හය නැති කළා ඒ හය අත්තර දාක්කල් ඒකේ ওই හයෙන් තුනක් අත්තලා බුණාද මේකෙන් ගැලවෙන්නේ හයම අත්තරින්න ඕන. දැන් තේරෙනව නේද? ඔන්න ඔය හයම අත්තරින එකට කියන්නේ මොනවද කියන්නේ? තනි වචනේ. නිවන් දකිනවා. මොකද කියන්නේ? හය අතාරින කැමති අයට පුළුවන් නිවන් දකින්න. හය අතාරින අකමැති අයට තවදුරටත් පුළුවන් මොකක් කරන්නද? එහෙනම් මේ ලෝකෙට එකතු වෙනකොට අපි කියනවා සං වෙනවා. එකතු වෙනවට කියන්නේ මොකද්ද? ඇයි සං කියන සම්බන්ධ සංයෝග සංවර්ධන සංගීත කියන්නේ ඔක්කොම මොකද්ද අර්ථය? එකතුවක් කියන අර්ථයක්. එකතුවක්. එහෙනම් සංඛ්‍යයන් එකතුවක් නම් මේක සාරයි කියලා ගත්ත තාක්කල් යන්නේ මොන මොන මොකේද යන්නේ? සංසාරේ. දැන් මේ කියන්න හදන්නේ නම් සාරයි කියලාද අසාරයි කියලාද? ඔබට දැන් තේරෙනව නේද මේ ගොඩනගාගෙන ඉන්නේ සාරේ කියන්න නෙමෙයි තාරේ කියලා කියන දෙයක් නෑ. අපි හිටියේ කොහමද සාරේකේ? දැන් මේ විග්‍රහ කරන්න යන්නේ මොකද්ද උත්සාහ කර කර අසාරයි කියලා කියන්නේ. එහෙනම් දැන් එහෙනම් සං වුණොත් ලෝකෙට සාරයි කියලා යන්න වෙන්නේ කොහෙද? සංසාරේ. සංසාරයෙන් මිදෙන්න නම් සං වලින් මොකක් වෙන්න ඕනේ? මිදෙන්න ඕන. සං වලින් මිදෙනවට කියන්නේ මොකද්ද? සංමා වෙනෝ. මාමේ බාල සමාගම කියන්නේ මොකද්ද? බාල සමාගමෙන් මුදත්වා. මා කියන්නේ මොකද්ද? මිදෙනවා කියන අර්ථය. එහෙනම් සං සාරයි ගොත් සංසාරය යන්න වෙනවා. සං වලින් මා වුණොත් නිවන් දකිනවා. එහෙනම් නිවන් දකීමට අදාළ එක මොකද්ද? සම්මා. ඔන්න හොඳට බලන්න මේක ගලපලා. දැන් පේනවද ඔබට ඔබ මෙතෙක් ආපු මේ කෙටි ටික බුදුදහම මොනතරම් විස්මිතද? ඒකනේ එදා මිනිස්සු බුදුහාඳුරගෙන් මේ බණපද ටික ඇහුවේ බෞද්ධයෝද? එදා බුදුහාඳුරගෙන් බණහවේ බෞද්ධයෝද? ওই දීටි බෞද්ධයෝ. මේ යන්නේන මග කුඹුරු වලට ගිහිල්ලෙන ගොවියෝ ඒ ආදි වශයෙන් බුදුහාමුදුර කෙනෙක් ඉන්නවා කියලා පහළ වෙලා කියලා ආරංචිත් වෙන යන්න ඕන පොඩක් මම කියලා කියලා බණපද දෙක අහලා එළියට එන්නේ කවුරු වෙලාද? සෝවාන් වෙලා. ඒ අය අන්න ත්‍රිපිටකේ පුරාවට බලන්නේ ඒ අය කරපු ප්‍රීති වාක්‍ය. මොකද්ද කියන්නේ අභික්කන්තම් භෝගෝතම අභික්කන්තම් භෝගෝතම හරිම මනස්කාන්තයි බුදුහාඳුර උපාසකගේ මේ දේශනාව හරියට නිකන් යටිකුරු කරලා තිබුණු කෝපයක් උඩුකොර කරා වගේ අඳුරකට පහනක් දැල්ලුවා වගේ. ඉතින් බලන්නකෝ ඒ ආගේ ප්‍රීති වාක්‍ය කියලා අනේ බුදුහාඳුරනේ මාව ඔබගේ අද ඉඳලා උපාසකයෙක් කරගනිත්වා කියලා වැඳලා එන්නේ. කෝ බෞද්ධයෝ එතකොට. අන්න බෞද්ධයෝ බිහිුනේ එදා. කල්පනා කරලා බලන්න. ඇත්තටම බෞද්ධත්වය ගැන ඔබට දැන් හිතෙනවද? ඕක උප්පත්තියකින් ගත යුතු එකක්ද? පරිවර්තනයක් වෙලා ගන්න ඕන එකක්ද? බෞද්ධත්වය කියන එක උප්පත්තියෙන් ලැබිච්ච යුතු දෙයක්ද? පරිවර්තනයකින් පස්සේ ලැබෙන එකක්ද? හැබැයි උපත්යෙන් අපට ලැබිච්ච එකක් කරන්න බෑ. ඒක තමයි මේකට උපනිශ්‍රය උනේ. උදව් උනේ. එහෙනම් බෞද්ධයෝ මේ එහෙනම් මේ බුදුදහම කාටද සිංහල බෞද්ධයන්ට විතරක්ද? අනේ නෑ ඕනම කන් තියෙන මිනිස්සෙකුට මේක විද්‍යාවක්. මේක විද්‍යාවක් ලෝකේ මහා විද්‍යාඥ බුදුහාමුදුරුවෝ. දැන් අපි ඒ කාරණා තමයි තමයි කෙමෙන් කෙමෙන් දැන් එන්නේ. දැම්මට කියන්න මේ ලෝක සත්‍යෝ මේ ලෝකේ යම් සැපක් විඳිනවා නම් මොකෙන්ද විඳින්නේ? ඔබ මේ ලෝකේ සැපක් විඳිනව නම් වින්දේ මොකෙන්ද මෙච්චර කාලේ? පුළුවන් නම් කියන්නකෝ. මොන බලන්නකෝ විඳපු එකවත් දන්නේ නැහැනේ. හැබැයි හොය හොය විඳ හොය හොය හිටිය සැප. මොකෙන්ද විඳේ? ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනෙන්. කොහොමද ඇහෙන් සැප විඳේ? මොනවා බලන්න අපි කැමති නිතරම මොන රූප බලන්නද? මන වඩන රූප බලන්න. ඒකනේ මේ උදේ ඉඳලා දඟලන්නේ. ජනෙල් වලින් එබෙනවා කවුල් වලින් එබෙනවා තාපසයෙන් එබෙනවා ඊළඟට බස් වල ගිහිලා ඔළුව එළියට දාගෙන එබෙනවා කෝච්චි වල ගිහිලා බලනවා චිත්‍රපටි බලනවා ටෙලිවිෂන් බලනවා හැම ක්‍රමයකින්ම බලන්න හදන්නේ මොකද්ද හැමදෙස්සෙම මේ මන වඩන රූප ලස්සන රූප නෙමෙයි සැප ඇයි එහෙනම් අපට සැප ගෙනත් දෙන එක්කෙනෙක් කවුද එහෙනම් ඇස ඊළඟ මොනවද කරන්නේ ඊළඟ එක අහන්න බලන්නේ කනෙන් ශබ්ද ඊළඟට ආග්‍රහණය කරන බවන මොකද්ද ඒක අපිට සැප කරක් දෙන්නේ? සුවනාසේ. ඊළඟ වැඩි හරියක් අද ලංකාවේ මොකෙන්ද රස විඳින්න බලන්නේ? කෑම තවස්සේ දුවන දැන් චීනට වඩා චීන අවන්හල් දින රටක් කියන්නේ මොනතරම් අපේ අපේ ලංකාවේ බෞද්ධ ටික තමයි වැඩි හරිය. මොනව පස්සේ දුවන්නේ? රස පස්සේ. කොත්තුවක් තියනවා ගොතින් කොහෙද කිලෝමීටර් 8ක් විතර ගිහලා හරි කොත්තුව. ඒක හොඳ නම් ගේනවා. මොනතරම් කෑම පස්සේ රස පස්සේ දුවනවද? දැන් රූප, ශබ්ද, ගන්ධ, රස ඊළඟට මොකද්ද? ස්පර්ශත් දැන් මේ ළඟදි ඉඳලා යනෝ නේද මේ මේ නිලියක් එහෙම අරගෙන මෙට්ටයක් උඩ වාඩි ගල්ලා නිලිය මෙට්ටේ ටිකක් මම පිරිමැදලා කියනවා අනේ ෂෝක් සිරිදුයි කියලා. එහෙම ඇඩ්වර්ටයිස්මන්ට් තියෙනු නේද? ඒ මොකද්ද? ස්පර්ශ. දැන් ළඟදි ඉඳලා ස්පර්ශත් පටන් අරගෙන. දැන් මෙච්චර කල් නම් වැඩිපුරම රූපහිනේ යන්නේ ඔය ඔය පංචකාමෙන් වැඩිපුර යන්නේ මොන ඇඩ්වර්ටයිස්මන්ට්ද යන්නේ? රසනේ. වැඩිපුර රස. රූප ටික හැබැයි හදන උදේට මොකක් කළාද? උදේට ටක් ගාලා කාන්තාව කරලා මේ පිපිඤ්ඤ පැතිරි කපලා ඒ ටික සකස් කරලා දිගාරලා ඒ පාඨමාලාව යනවනේ උදේට රූපේ හදන හැටි. රැට යනවා ගොඩාක් රෑ වෙලා මොකද්ද? ශබ්දය පිළිබඳ හොයනවා. ඒ කියන්නේ ලෝ ලංකාව පීර පීර හොඳ ශබ්ද හොයනවා. channel ටික ඔක්කොම හරියට නිකන් මේ මේ ගායක ගායකයන්ගේ උග්‍ර හිඟයක් වගේ ලංකාවේ. බලන්න ශබ්ද ටික බලන්න එහෙනම් ඔය රූපවාහිනී ඉස්සරහ ඔබ වාඩි වෙන්නේ මොනව මොනවද වෙදින්නේ ඔය? ඇසෙන් රූප කනෙන් ශබ්ද නාසයෙන් ගන්ධ දිවෙන් රස කයෙන් පාද නැමැති පංචකාමයට බලන්න නෙවෙද වාඩි වෙන්නේ. දැන් තියෙන රූපවාහිනිය මදි ඊළඟට ගන්න අලුත් එක මොකද අර? ආ. දැන් මොනවටද ඔය ලෑස්ති වෙන්නේ? ඔබ දරුවෝ ටිකක් ඉස්සරහින් තියාගෙන සැමියායි බිරිඳයි ඔක්කොම අම්මයි තාත්තයි හරි හරියට එහෙනම් මොනවද මේ විඳින්නේ පංචකාමය. දැන් තේරෙනවද වැඩේ? ඔබ දුවන්නේ වාහන කවුරු පාර පැනනත් බූරුවගේ පැන මොකද මේ දුවන්නේ මොකක් දුවන්නද? රූපයෙන් ළඟ වාඩි වෙන වෙන මොකක්ද? පංචකාමයට වාඩි වෙන්න යන්නේ. එන්න එන්න අනිත් අයටත් කියන එන්න දැන් බලමුකෝ දැන් එහෙනම් ලෝකෙට මොනව කරනවද මේ නම් බන්ධනවද නැද්ද මොනවද කරන්නේ එහෙනම් කල්පනා කරලා බලන්න ලෝකෙට සංගන්නවා ඕකේ ප්‍රතිඵලය කොහේ යන්නේ ඒකද සතර අපා මම පෙන්වන්නම් ඒ පංචකාමයට බැඳෙනවා එහෙනම් සල්ලි දීලා සතර අපා යන්න වැඩ කර ගන්නවා තියෙන රූපවාහිනිය මැදි තව ගාන වැඩි එකක් දීලා අර ටැට් එකක් ගෙනලා අරව මේව ගෙනලා දැන් තව ඉක්මනින් සතර අපා හොඳ තැනකටම යන්න හදන්නේ කොහොමද වැඩේ අපි අපේ මෝහය කොච්චරද කල්පනා කරලා බලන්න. හිතලා බලන්න පොඩ්ඩක්. එහෙනම් මේ ලෝකේ අපිට සැපයි කියලා යමක් තියෙනම් ඒක ගන්න අපිට මොනවද ඕන වෙන්නේ? ඇස කන නාසය දිව කය ඒ ඒ පහෙන් ගන්න ටික අපිට පුළුවන් නිෂ්කලංක වෙලාවක මොකක් කරන්නද? මනට දාලා ආපහු ගන්නවා. දවල් දැක දවල් කෝච්චි යනකොට දැකපු රූපය රැට ඇවිල්ලා ඇඳේදී නැවත ගන්න මොකෙන්ද මනේ? හදලා ගන්න නැද්ද? ඉතින් එහෙම මං අහන්නේ නැති ඔකට උත්තර දෙන්න ඕනේ නැති ඕක ගැන අලුතෙන් කියන්න ඕනේ නැහනේ. අර පංචකාමයෙන්ම ගන්න දත්ත ටික මනෙන් අරගෙන ආයෙත් මොකද කරන්නේ? නැවත නැවතත් පුන පුනා රස විඳිනවා. ඊළඟ දුක් ටික දෙන්නේ මොකෙන්ද අපට? දැන් ඔය කියන දැන් අනේ ඔය කියන ආදර බිරිඳ ඔය සැමියා ඔය තාත්තා ඔය අම්මා ඔය කට්ටියගේ මිනිහ ගේනකොට පෙන්වන්නේ මොකෙන්ද? ඔය හැම තමයි ආදර මම ඔය වැඩි කියන්නේ නැත්තේ ඔබ ටක් ගාලා දැන් ඔන්න ආපහු එක සැරට යනවා කොහෙද ගෙවල් වලට යනවා. එහෙමයි අයි හිත. මේ අතරතුර හිත යයි. මේව කියනකොට. හැබැයි හිත ගියොත් ඒ වෙලාවේ ඒකට ඉඩ දෙන්න එපා ඔබ. හිත මොනව කරන්නයි කියලාද බුදුවරු දේශනා කරලා තියෙන්නේ. එහෙම ඕන ඕන හවල් වල යන දෙන්න එපා. මේ වගේ අවස්ථාවලදී ඒක මොනව කරන්න? දපඩේ දා ගන්න. දපඩේ. දපඩේ දානවා කියන්නේ. අද නම් ඔය රගරොල එහෙම කියන්නේ කරන්නේ මොකද්ද? අල්ල ගන්නවද? ඕක බුදුහාමුදුරුවෝ කියලාද? රගර එක නෙමෙයි කියලා තියෙන්නේ මොකද්ද? දපඩේ දාන්න මොකද්ද? හිත. ඔය අද කයවල් අල්ලලා දපඩේ දානවා. කය නෙමෙයි අල්ලලා දපඩේ දානවනේ මොකද්ද? හිත. කොහෙද කියලා තියෙන්නේ? හිත අල්ල ඇයි හිත දපඩේ දාන්නේ? මගේ අම්මෝ මේක මෙල්ල කරගන්න බෑ. ඇයි මේක මෙල්ල කරගන්න බෑ? ඒ තරම් එහෙ මෙහෙ දුවනවා. එහෙනම් මේ බනහන ඔබගේ හිත දුවන්නේ නැද්ද එහෙ මෙහෙ? හැබැයි හිත දුවන්නේ නැතුව තියෙනම් හොඳයි. නමුත් නවත්තන්න පුළුවන්ද හිත? බෑ. හැබැයි යන්න අරින්න. යනකොට ආයි වැඩ නැහැ. මට ඒ වැඩ නැහැ මේ වෙලාවේ. මට මේ මේ මන ටික මම අහන්න ඕනේ කියලා ඒකෙන් අයින් වෙන්න වෙන ක්‍රමයක් නැහැ. ඒක නිසා තමයි බුදුහාඳුරගේ සචිත්ත පරියෝ දපණං දපණේ දාන්න කිව්වේ කොහොමද ඔය එන වචන? හුරුතල කරන්න නෙමෙයි කිව්වේ දපණේ දා ගන්න. මොකටද? සබ්බ පාපස්ස සියලු පාපයන් මොනව කරන්නද? පහ කරන්න. කුසලස්ස කුසල් මොනව කරන්නද? ඇසුරු කරන්න. ඔන්න කිව්වේ කුස සියලු පාපයන් පහ කර කර අකුසල් පහ කර කර යන්න කුසල් මොනව කර කර යන්නද? ඇසුරු කර කර යන්න ඊට ඉස්සෙල්ලා මොනව කර ගන්නද? සචිත්ත පරියෝ දපණය දා ගන්න. හැබැයි ඒ ගාථාවේ තුන්වෙනි පදේ තිබුණාට ඒක අතරින් පටන් ගන්න. අනිත් පැත්තට තමයි ගොඩක් බුද්ධ සාසනය යන්නේ මේක අර. ඒක හොඳට තේරුම් වෙයි ඔබට ඉස්සරහට යනකොට. එහෙනම් මොනවද ඇසුරු කරන්නේ ආස්වාස කරන්නේ මොනවද? ඇසුරු කරන්නේ ආස්වාස කරන්නේ මොනවද? කුසල්. පහ කරන්නේ පහ කරනවා කියවම ඔන්න ප්‍රාස්වාස කරනවා කියවම බය වෙනවා. පාස්වාස කරනවා කියන්නේ මොනව කරනවා කියන එකද? පහ කරනවා. එහෙනම් ඇසුරු කරන්නේ ආස්වාස කරන්නේ මොනවද? කුසල් පහ කරන්නේ මොනවද? එහෙනම් බුද්ධ ශාසනේ ආස්වාස කරන්න ඕන මොනවද? කුසල්. පාස්වාස කරන්න ඕන මොනවද? දැන් අද මොනවද ආස්වාස කරන්නේ? ඔක්සිජන් ආස්වාස කරනවා කාබන් ඩයොක්සයිඩ් පිට කරනව නැද්ද? දැන් වැඩි දුර මං කියන්න යන්නේ නැහැ. ඔතන පොඩි පොඩ්ඩක් මං හිතන්න අවස්ථාව දෙනවා. බුදුහාමුදුරුවෝක ඔක්සිජන් අරගෙන කාබන් ඩයොක්සයිඩ් අයින් කරන්නේ කියලා. එතකොට ඕක දැන් බුද්ධ සාසනේ කට්ටිය විතරද උස්ම අරගෙන පල්ලෙහාට දාන්නේ? අනිත් රටවල නැද්ද? දැන් මුස්ලිම් මිනිස්සු ආස්වාස ඔක්සිජන් අරගෙන කාබන් ඩයොක්සයිඩ් පිට කරන්නේ නැද්ද? එහෙනම් අපිට විශේෂයක් මොකද්ද? දැන් බුදුර ඇයි බුදුර කියලා තියෙනවනේ ආස්වාස කරන්න පාස්වාස කරන්න කියලා. ඔන්න දැන් කියලා තියෙන්නේ මොකද්ද ආස්වාස කරන්නයි කියලා තියෙන්නේ මොනවද? කුසල් පාස්වාස කරන්නයි කියලා තියෙන්නේ මොනවද? අකුසල් සියලු බුදුවරුන්ගේ දේශනා ඕක තියාගෙන අද මොනවද ආස්වාස කරන්නේ? හුලං. හුලං අදිනෝ හුලං පහ ගන්නවා. පහ ගන්නකොට ගියාද කියලා බලන්න මෙතන වදිනවද කියලා බලන්නත් කියනවා. පස්සේ මම ඕක පුළුල්ල කතා කරන්න ටිකක් හිතන්නම අවස්ථාවක් තියලා මම ඔය නතර කරේ. හරි නේද? දැන් නැවතත් අපි ආපහු මාතෘකාවට එමු. එහෙනම් අපට සැප දෙනව මෙන්ම ලෝකේ දුක දෙන්නෙත් මොනවයිද? ඇසෙන් කනෙන් දැන් ඔබට කෝල් එකක් එනකොට කවුරු හරි මැරුණා කියලා තමන්ගේ හිතවතෙක්ම මොකෙන්ද දුක ආවේ? කනෙන් ඇස කන නාසය නාසයෙන් දුක නම් ඉතින් උදේ පාන්දර කොහොමද එනවනේ වැසිකිළියට යනකොටම ඇස කන නාසය ඊළඟ දිව මොකද්ද? දිවෙන් කොහොමද එන්නේ බෙහෙත් එහෙම මොනකොට ආදී වශයෙන් ඕන තරම් ගන්න පුළුවන්නේ උදාහරණ මම මේක දුක දෙන විදි ඇස කන නාසය දිව කයට දුක දෙන විදියක් කියන්නේ කයට සැප දෙනවා හොඳට AC කරපු කාමරයක හොඳ ඇඳක හැම බුද්ධයකින් ඉන්න වෙලාවට සැපක් දෙනවා කයට දුක කයෙන් දුක දෙන වෙලාවක් කියන්නේ ඔය හොඳටම දන්න ඔය පොලිසිය එහෙම කේස් වලට අහුවෙච්ච කට්ටිය හොඳටම දන්නවා කයට කයට හොඳට දුක දෙන අවස්ථාව තැන තමයි පොලිසියේ ඉතින් හොඳට කයට හම්බෙන්නේ අන්න ඒ වගේ ඒක දැඩි ස්පර්ශ වලින් කියන බයිසිකල් ඇක්සිඩන්ට් වෙලා වාහන ඇක්සිඩන්ට් එකට වැටිලා අන්න කයට දුක දෙන අවස්ථාව. එතකොට මේ දෙන දෙපැත්තම දෙනකොට දැන් එහෙනම් ලෝකෙත් තියෙනවා සැප තියෙනවා. ඒව ගන්න අපිට තියෙන කීයද එහෙනම් අපේ හයක් තියෙන මොනවද ඉන්ද්‍රිය හය? ඇස, කන, නාසය, දිව, කය, මන. එළිය ඔය හයට හරියට හයක් තියෙන මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම. මේවා බැඳෙන්නේ කොහොමද? එක එකට අනුරූපව බැඳෙන්නේ. ඇහෙන් රූප කනෙන් ශබ්ද, නාසයෙන් ගඳ සුවඳ, දිවෙන් රස, කයෙන් පහස මේ පහම නැවත අරගෙන ගන්න එක මොකද්ද? මනෙන් සිතුවිලි නොහොත් ධර්ම. අපි ඔකට මෙතෙන් එහාට කියන්නේ මොනවද? ධර්ම. එහෙනම් ලෝකේ කීයකින් මැදලා ඉන්නවද අපි? 12ක් දෙක දෙක බැඳලා ඉන්නෝ 6කින්. ওই 6කින් මැදලා ඉන්න හින්දා බැඳෙනවට කියනවා ආයතර කරනවා කියලා. මොකද ඔය ආයතන කියනත් පොඩක් තේරුම් ගන්න. දැන් මේක මොකද්ද? මේක මේ මේ මේ මොකද්ද මේ ඒ වෙඩින් සේම් ගැන මොකද්ද ඒ එහෙම ඒවට දෙන ආයතනයන්නේ මේක එක දී ගත්තොත්. දැන් මේක මේ මොහොතේ මොන ආයතනයක්ද? ධර්ම ආයතනය. දැන් මේ මිස් මේක දුන්නොත් එහෙම මේ වෛද්‍යවරයෙකුට ප්‍රතිකාර කරන්නයි කියලා ලෙඩුන්ට. ඒ වෙලාවට ඒක මොකද්ද? ඒ වෙලාවට ඒක මොකක් වෙනවද? වෛද්‍ය ආයතනයක්. එහෙනම් ශාලාවද ආයතනය වෙන්නේ එහි කරන ක්‍රියාව අනුවද? එහෙනම් ඇස ඇස ඉන්ද්‍රියක්. ඇහැ රූපයක බලනකොට ඒක මොකක් වෙනවද? ආයතන වෙනවා. කන ඉන්ද්‍රියක්. අහනකොට ඒක මොකක් වෙනවද? ආයතනයක් වෙනවා. නාසය ඉන්ද්‍රියක්. ගඳ සුවඳ විඳිනකොට ඒක එහෙනම් ආයතන කීයක් තියෙනවද? හයට කියන්නේ මොනවද? සලායතන. දැන් මට පුළුවන් නම් කියන 13 වෙනි එකක් තියෙනවා. ඔයට ඔය ඔය බුදුහාමුදුරෝ ඔය ටිකට විස්තර කරන දෙන ලෝකය කියලා. මම මහණෙනි මම ඔබට සියල්ල දේශනා කරන්නම් ත්‍රිපිටකේ බලන්න. මම ඔබට සියල්ල දේශනා කරන්න. සියල්ල කියන්නේ මොකද්ද ඉතින්? ලෝකේනේ සියල්ලේ කොහම ඉතින් ඒකට අහු නොවන එකක් තියෙනවද? නෑ. මොනවද සියල්ල? චක්කුසය, රූපය, සෝතය, ශබ්දය, ගානය, ගන්ධය, ජීවාය, රසය, කාය, ස්පර්ශය, මනෝය, ධර්මය පාලියෙන් කිව්වේ. අපි ඉස්සෙල්ලා කිව්වේ මොකද්ද? ඔක ඇස රූප කන ශබ්ද. උතන කීයක් තියෙනවද? 12යි. ඔය 12ට බුදුහාඳුර කියන්නේ මොකක් කියලාද? ලෝකය. ඔයින් තමන්ගේ ළඟ තියෙන හැට කියනවා අජ්ජත්ත කාය, එළිය තියෙන හැට කියනවා බහිජ්ජ කාය, ගිරිමාන් සූත්‍රයේ තියෙනවා. අජ්ජත් කායයි බහිජ්ජ කායයි දෙකම එකතු වුණාම හැදෙන්නේ මොකද්ද? සබ්බ කාය. සබ්බ කාය කියන්නේ එහෙනම් මොකේද? ලෝකේට. පුළුවන් නම් කියන්න ඔය 12ට අහු වෙන්න තියෙන එක. 13 වෙනි එකත් එනම් කියන්න. ඔන්න බුදුහාඳුර ලෝකේ විස්තර කරලා දෙන කෑලි 12කට බෙදලා. එක ක්‍රමයක් ඕක. පුළුවන් නම් 13ක් තියෙනම් කියන්නකො. තවත් හොඳයි ඉතින් ඕක දැන් ඕක හිතා ගන්න බැරි නම් හොඳයි වෙන රටකට ගිය ඇමරිකාවට ගියොත් අර අපි තමයි ඇමරිකාවට ගිය කියලා කවුරු හරි මොනවද අරන් යන්නේ ඇසකන නාසය දිවකය මන. ඉතින් එහෙ යම් එකක් දැකනනම් ඒක මොකක්ද ඇහැට? රූපයක්. කමකර ඇහුණනම් ශබ්දයක්. නාහයට දරුණා නම් ගඳ සුවඳක්. දිවට දරුණා නම් රසක්. දැන් දැන් ඇමරිකානුවන්ට තියනවාද ඔయిత අමතර වෙන මොකක් හරි භුක්ති විඳින එකක් තියනවාද? පුළන්න කියන් තියෙනවා. ඇමරිකාව අපිට අනේ අපිට බලන්නකො ඉතින් අපි ගියාට අපි ඇමරිකානුවෝ නෙවෙයිනේ. ඇමරිකාවට ආයෙත් නම් හත්වෙනි එකකුත් තියෙන මොකද්ද? භුක්ති විඳින ලෝකෙ මොකද්ද භුක්ති විඳින එකේ? එහෙනම් නීල් ආම්ස්ට්‍රෝන් හතර ගියා න කියලා හිතමුකෝ අපි. ගියා නම් නීල් ආම්ස්ට්‍රෝන් අර යන්නේත් මොකද? ඇසයි කනයි නාසයයි දිවයි කයයි. එහෙ එයා මොක හරි දැක්කනම් ඔය කියනෝනේ දැක්කයි කියලා දැක්කනම් මොකද්ද? රූප. එයාට මොක හරි සද්දයක් ඇහුණා නම් දැන් බටන මිහිරි බටනලා හඬක් එම හඳේ ඇහුණා නම් එහෙම මොකද්ද ඒක? ශබ්ද. ඉතින් ඊළාට මේ සුවඳක් දැනුණා නම් එහෙම නාසය ගෙනියන ඒවා මොන හරි කනකොට මොකද්ද දැනෙන්නේ? රස දිවට. තියෙන දුවිලි කියනෝනේ හඳේ තියෙන ඇල්ලුවා නම් එහෙම මොකද්ද? කයට ස්පර්ශ. පෘථුවේ ඉන්න gedරම පෘථුවේ gedර මතක් වුණොත් එහෙම. මන ධර්ම. ඉතින් නීලාංශොන්ට හඳේ ගිහිලා තියෙනවා තව එකක් භුක්ති දින්න. එහෙනම් දිව්‍ය ලෝකෙට ගියාද? දිව්‍ය ලෝකෙට බ්‍රහ්ම ලෝකෙට යනකොට ඕක වැඩි වෙනව නෙවෙයි තව ටිකක් මොකක් වෙනවද ඔවා? අඩු වෙනව පැත්තට. එහෙනම් සතර පායට ගියත් මොකද්ද වෙන්නේ? ওই ටිකම තමයි. එහෙනම් මේ ලෝකේ කොතන ගියත් ලෝතුරා බුදු පියාණන් වහන්සේ කෙනෙක් ලෝක විස්තර කරන්නේ කොටස් කීයකට බෙදලා එක ක්‍රමයකට 12කට 13ක් තියෙනම් ඕන විද්‍යාඥයන් අහලා ගියත් මම නම්බර එක දෙන්න. ওই NASA ආයතනයෙන් ඕන එකකින් අහන්න ඇමරිකාවේ. 13 කෙනෙක් කියන්න කියලා බලන්න. ලෝතුරා බුදු කෙනෙක් ලෝකෝමියව වැහිලා නේද තියෙන්නේ ඔක්කොම අද. කිසිම විද්‍යාඥයෙකුට ලෝකෙ පෙන්වන්න පුළුවන් 13ක්. දැන් මම කියන්නේ ඔය ටික කොහොම කියලා මම දැන් ඔබගෙන් මෙන්න මේ මෙන්න මෙහෙම දෙයක් අහන්නේ. දැන් මම මෙතන අර නැවැත්තුවා නේද මනුස්ස චුති සූත්‍රය කියලා දෙයක්. මම ඔබට ওই කරුණු ටික කිව්වේ මෙන්න මේකට අවශ්‍ය පදනම හදා ගන්න. දැන් ඉතින් යන්නේ මහ පොළොවේ පස්සා සමන සමාන පිරිසක්. කොහෙද යන්නේ? නිරේට. නැතන් සතර අපායට. නියපිට තියෙන පස්තරම් පිරිසක් මොකක් වෙනවද? නැවත මිනිස්සෙක් වෙන්න තරම් එන සුගතියට යනවා. ඕකට හේතුව කිව්වේ නෑනේ මම ඔබට. ඔබ මගෙන් ඇහුවෙත් නෑනේ. මෙන්න හේතුව. ඒ කවර හේන්දයත් මහණෙනි සිව් අරිසස් නොදුටු බැවිනි. එහෙනම් මේ කලබගෑනියට හේතුව මොකද ලෝක සත්‍යයට? සිව් අරිසස් නොදුටු බැවිනි. මොකද සිව් අරිසස් කියන්නේ චතුරාර්ය සත්‍ය නොදුටු බැවිනි. කොහොමද චතුරාර්ය සත්‍ය දන්නේ නැති කට්ටිය ඉන්නවනම් අත උස්සන්නකො මෙතන. කිසි කෙනෙක් නැහැ. බුද්ධාගමන බුද්ධාගමන S එකක් නැද්ද මේ කාට හරි මෙතන? ඉතින් තියෙනව නේද? එහෙනම් චතුරාර්ය සත්‍ය කිව්වොත් 1 2 3 4 රෝමී ලක්කන්දල් ලියන්න බැරිද? දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය, දුක්ඛ නිරෝධ ගාමිනී. එහෙනම් බොලේ ඉතින් සතර අපාය යන්න බෑනේ කවුරුවා. එහෙනම් මොක මේ මේකේ මොක හරි වැරදීමක් කළාද එහෙනම් සතර අපාය යන්න බෑනේ කවුරුත් දන්නවනේ. ලංකාවේ එහෙනම් ලක්ෂ කීය සතර මේ මේ චතුරාර්ය සත්‍ය දන්නවද? එහෙනම් ඔක්කොම බේරිලාද? මෙන්න මේක පොඩ්ඩක් අහගන්න. මේ මොකද තියෙන්නේ? ඒ කවරය හේින්දයත් මහන්නේ සිව් අරිසස් නොදුටු බැවිනි. දැනගත්තට හරියන්නේ නැහැ. නොදුටු බැවිනි. දැක්කේන දැකින් එහෙනම් දැන ගැනීම එකක් දැකීම තව එකක්. අද ලංකාවේ ලක්ෂ ගණක් චතුරාර්ය සත්‍ය දැකලාද තියෙන දැනගෙනද? දැනගෙන හිටියට නම් හරියන්නේ නැත. දැන් තේරුණාද වැඩේ? එහෙනම් අපි මේ මේ මහා භයංකාර සංසාර ගමනෙන් මේ සතර පායෙන් ගැලවෙන්නම් මොකද දකින්න ඕන මොකද්ද එහෙනම් චතුරාර්ය සත්‍ය චතුරාර්ය සත්‍ය දකින්න ඕන එහෙනම් අපි මොකද කරන්නේ දැන් මේකෙන් බේරෙන්න චතුරාර්ය සත්‍යයක් දකින්නත් ඕන එහෙනම් අපි චතුරාර්ය සත්‍ය ආයි දවසක හමු වුණාම කරමුද දැන් කරනවද හොඳයි එහෙනම් මෙහෙම බලමු එහෙනම් ඔබ දන්න තරමින් කියන්නේ චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද්ද කියලා දුක්ඛ සත්‍ය කිසිම ප්‍රශ්නයක් නැහැ මේ වැරදි ඉගෙන ගන්නයි අපි කවුරුත් දන්නේ නැතුනේ ඉතින් මේක හිටියේ මමත් දන්නේ නැහැ මේ මොකක්වත් මේ මේක අහන්නේ ඉතින් හැබැයි මට මුද්දා ගන්න ඒ දවස්වල ඩී එකක් තිබුණා ඒ දවස්වල ලියන්නේ නැති ඔය හතර චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද්ද දුක්ඛ සත්‍ය දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධය දුක්ඛ නිරෝධ ගාමිනී දුක්ඛ සත්‍ය කියන්නේ මොකද්ද අපි එකක් ගාම බුදුහාඳුර කියනවා යමෙකුට දුක්ඛාර සත්‍ය අවබෝධ වුණේද දැක්කේද ඔහුට ඊතුරු සත්‍ය තුන පිළිබඳවත් යම් අවබෝධයක් ලැබෙනවා කියලා දේශනා කරලා තියෙනවා. එහෙනම් අපි වැඩි බලයක් දන්නවන මොන සත්‍ය පිළිබඳද? මොකද්ද දුක්ඛාර සත්‍ය කියලා කියන්නේ? මොකද්ද සිංහලෙන් කියන්නකො දුක්ඛාර සත්‍ය කියන්නේ මොකද්ද? අද කියලා තියෙන්නේ මොකද්ද? හොඳයි චතුරාර්ය සත්‍ය සිංහලෙන් කියන්නකො. එක මොකද්ද? දුක. දෙක දුක ඇතිවීමට හේතුව. තුන දුකින් මිදීම. හතර දුකින් මිදීමේ එහෙනම් දුක්ඛාර සත්‍ය වෙනකොට සිංහලෙන් කියලා තියෙන්නේ මොකද්ද? දුක. මගේ අම්මේ බුදුහාඳුර කියලාම දෙන ඕක නෙවෙයි කියලා. ත්‍රිපිටකයෙන් පෙන්නන අනේ මන් දන්නේ මේ සිලබස් කොහොම හදලාද කියලා. දොස් කියනෝ නෙවෙයි ඉතින් මොනව කරන්නද? බුදුහාමුදුර කියලා තියෙනවා දුක්ඛ ආර්ය සත්‍ය දුක්ඛාරය සත් දුක්ඛ දුක්ඛ වේද දුක්ඛාරය සත්‍ය වේද ප්‍රශ්නයක් අහනවා. ඒ මොකද්ද ඇහුවේ? දුක්ඛ දුක්ඛ වේද දුක්ඛාරය සත්‍ය වේද? ඒ කියන්නේ මොකද්ද? දුකයි දුක්ඛාරය සත්‍යයි කියන්නේ එකක්ද දෙකක්ද කියලා අහන ප්‍රශ්නයක් භික්ෂුන් වහන්සේලාගෙන්. අහලා උන්වහන්සේම උත්තර දෙනවා දුක්ඛ දුක්ඛ වේ දුක්ඛ ආර්ය සත්‍ය නොවේ. දුක්ඛාර සත්‍ය දුක්ඛාර සත්‍ය වේ දුක්ඛ නොවේ කියලා කියද්දී ඒ කියන්නේ මොකද්ද ඔය කිව්වේ? දුක කියන්නේ එකක් දුක්ඛ ආර්ය සත්‍ය ගැන තව එකක් කියද්දී අද ලංකාවේ සිංහල පොත්වල සිලබස් එක දාලා තියෙන්නේ මොකද්ද? දුක්ඛාර සත්‍ය වල මොකක්ද දීලා තියෙන්නේ? මගේ අම්මේ දුක කියලා දාලා තියෙනවනේ. ඉතින් අපි ඕකනේ ඉගෙන ගත්තේ. කොහොමද වැඩේ? දැන් අපි දුක්ඛ ආර්ය සත්‍ය පොඩ්ඩක් විස්තර කරගමු. මේ අර මේ දැන් දැම්ම තියනවද තේ නැත්තම් අපිට මේක පටන් අරගෙන මොකද්ද කියලා මාන මහන්තේ පොඩ්ඩක්. නැත්තම් මේක මගදී කඩා ගන්න බෑ. නැත්තම් අපි මේක දිගට ගෙනියමු. දැන් ඔබට පොඩ්ඩක් ඇඟ බුරු කරගන්න ඉතින් අර එහෙම වෙලාවකදී කමන්න නැහැ ඉතින්. එහෙම ඉතින් හරි අමාරුයි මේ මෙච්චර වෙලාවක් එක දිගට මනක් වුණත් අහන්න පුළුවන්. හැබැයි හින්දි ෆිල්ම් එකක් වගේ නම් ඉතින් පොඩ්ඩක් බලන්න පුළුවන්. එහෙනම් විනාඩි 5ක් නිසා අපි චතුරාර්ය සත්‍ය කරන එක පොඩ්ඩක් තේ වලින් පස්සේ කරමු. නැත්නම් මගදී කරන්නේ හින්දා. එහෙනම් අපි එතකම් මේ ලැබිච්ච අවසරයෙන් අපි බුදු ගුණ වඩමු. මොකද දැන් ඔබ අපි මේ සාකච්ඡා කරගෙන ආවේ මේ ලෝකෙට මේ උත්තමයන් වහන්සේලා පහළ වෙලා ලෞතර බුදු පියාණන් වහන්සේලා මේ ටික දේශනා කරින්දානේ. එහෙනම් අපි උන්වහන්සේට වැඳ නමස්කාර කරනවා. ඉඩ තියෙන හැම මොහොතකදී. ඉඩ තියෙන මොහොතක නේ කල යුතුයමයි. අපි මේ පොඩි කෙටි කාලේ ඒ සඳහා පාවිච්චි කරමු. මොකද ඔබ දන්නවද යම් ගුණයක් යමෙක් වඩයිද? ඔහු කෙරෙහි ඒ ගුණේ ටික ටික මොකක් වෙනවද? පිහිටනවා. යම් ගුණයක් යමෙක් වඩයිද ඒ ගුණය ඔහු කෙරෙහිත් මොකක් වෙන්න පටන් ගන්නවද? පිහිටන්න පටන් ගන්නවා. එහෙනම් බුද්ධ ශාසනයට ශේසත් පූජාවක් කරනවා නම් යමෙක් ශේසතෙන් මතුවෙන අර්ථය මොකද්ද? ප්‍රඥාව දියුණු වීම. ශේසත කියන්නේ සිරස කියන අර්ථය. එහෙනම් කෙනෙකුගේ පාදය ඕක දැන් ශරීරය වෙන් වෙනෝනේ ප්‍රඥා සීල සීලයටත් කඳ සමාධියටත් සිරස ප්‍රඥාවටත් හේතු වෙනවා කියලා බෙදලා දිනනෝනේ. එක එක ආකාර දිනනවා. එහෙනම් යමෙක් සේසත් පූජා කරනවා නම් එයාට මොනවද ලැබෙන්නේ ඒකේ? ප්‍රඥාව ලැබෙනවා. සේ අන්න බලන්න. එහෙනම් යමෙක් යම් ගුණයක් ලෝකයට කරනකොට ඒකේ ප්‍රතිේක Tamanට ලැබෙනවා. එහෙනම් බුදු ගුණ වඩනකොට උන්වහන්සේලාගේ ගුණය වැඩනකොට උන්වහන්සේලාගේ ගුණය යම් මාත්‍රයක් අපට ලැබෙන්න හේතු වෙනවා ඒක. උන්වහන්සේලා ලෝකේට මේ මහා ශක්තිය විහිදුව ඇරලා තියෙන්නේ. ඒ ශක්තියට ඒ ශක්තිය අප කරා ඇදලෙනවද නිකන් අපි බෞද්ධයෝ ඉඳා. එහෙම ඇදලෙන්නේ නැහැ. රූපాయనిය නිකන් දාලා තිබුණාට එනවද ITN එක? නෑ. ITN වලට මොනව කරන්න ඕනද රූපాయనిය? ටියුන් කරන්න ඕන. එහෙනම් අපිත් මේ මහා බුද්ධ සත්‍යය මේ විශ්වයේ නිකන් තිබුණාට හරියන්නේ අපි ඒකට මොනව කරගන්න ඕනද? ටියුන් වෙන්න ඕන. සුසර කරන්න ඕන. ඒ කියන්නේ ඒ ඒ කියන්නේ ඒක ඇදෙන්න අපි ඕකට කියනවා මොනව කරනවා කියලාද? ලෝකේ අන්නතර තියෙනවා. ඒ අන්නතර වලට අපි මොනව ගත්ත හදන්න ඕන? සමන සම අන්නතර හදන්න ඕන. ඔන්න දැන් ෆිසික්ස් එන්න කෙලින්ම. ලෝකයේ අන්න අතර තියෙන ඕනතරම් තියෙනවා. දැන් FM තරංග රේ රූපයනි කොච්චර තියෙනවද මේ මේකේ? ඒ අපට අදාළ එකට අපි මොනව කරන්න ඕනද? ටියුන් කරනවා කියන්නේ මොකද්ද? අන් අතරවලට අපි ඊට සමාන අන් අතර හදන්න ඕන. අන් අතරට සම අන් අතර හැදුවම ඒකට කියන්නේ මොකද්ද? සමානතර. ඒ කියන්නේ මොකද්ද? <coughs> ඕකට කියන්නේ Bluetooth සිස්ටම් එක අද කියනවනේ විදිහට. බලන්න කවුද ඒක Bluetooth සිස්ටම් එක ඉස්සරහම ලෝකෙට කිව්වේ? බුදුහාමුදුරුවනේ. එතකොට අන්නන්තරවට එහෙනම් අපි බුදුගුණ වඩනකොට අර විශ්වයේ තියෙන බුදුගුණ යාගේ කරා මොකක් වෙනවද? ඇදෙනවා. එහෙම නැතුව නිකන් ඇදෙන්නේ නැහැ. බුදුගුණ වඩන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් එක්ක මොකද්ද? ඉතිපි සෝ භගවා කියන එක නැත්තම් ජය මුනින් දස්ස සුබෝධි මූලේ වඩන්න පුළුවන් තරම් වඩනකොට ඔබ ඒකට ටියුන් වෙනකොට අන්න සංඛ්‍යාතය හැදෙනවා ඒකට අර සංඛ්‍යාතයට අදාළ එක මොකද වෙන්නේ ටක් ගාලා තමා කර ඇදිලෙනවා මේක කෙලිම විද්‍යාත්මක දහමක් ෆිසික්ස් කෙලිම බුදුදහම කියන්නේ ඕක අද ඇවිල්ලා තියෙනවා විද්‍යාඥයෝ බ්ලූටූත් සිස්ටම් එක කියලා ඇවිල්ලා තියෙනවා. ඉතින් බුදුහාමුදුර ඕක කියලා තියෙන්නේ ප්‍රත්‍ය 24න් පළවෙනි උන්වහන්සේ ප්‍රත්‍ය 24ක් ලෝකෙට දේශනා කරා මොකද්ද? ඒකට කියන්නේ ප ဋ ාණ. අද ඒව පැත්තකටම දාලා තියෙන්නේ. ප ဋ ාණ වල තියෙන ප්‍රත්‍ය 24ක් ප්‍රත්‍ය 24න් ওই පළවෙනි එක. මොකද්ද ඕකට කියන්නේ? අනන්තර සමානතර ප්‍රත්‍ය. විද්‍යාවෙන් කියනවා නම් බ්ලූටූත් සිස්ටම් එක. බලන්න මේ මේ කවුද එතකොට ඔක ඔය බ්ලූටූත් කවුද ඉස්සෙල්ලා හොයාගත්තේ ලෝකේ? ලෞතර බුදු පියාණන් වහන්සේලා හොයාගන්නේ. මෙවන් උත්තරීතර වූ මේ වගේ විද්‍යාවක් වැහිලා ගියානේ අද. ඒකනේ අද බටහිර කියන්නේ ඒක ඒගොල්ලෝ හොයාගත්තයි කියලා. ඒගොල්ලෝ නෙමෙයි ඕක මේ තිබුණේ මෙහෙ. කල්පනා කරලා බලන්න කොතනද මේ ලංකාව තියෙන්නේ කියලා හොඳට බලන්නකො බෞද්ධ ටික කියන්නේ මොට්ටයෝද කියලා බලන්නකො හොඳට කල්පනා කරලා එදා හිටියේ කවුද කියලා බලන්න. එතකොට දැන් අපි දැන් අපි මෙන්න මේ අවස්ථාව එහෙනම් ඒක කරගමු කොහොමද ඔක බුදුගුණ වඩන්නේ දැන් අපි ඒකත් මෙතක් කලක් වැඩුවේ වැරදි විදියට කොහොමද වැඩුවේ ඉතිපිස භගවරන් සම සමුදි විජ්ජා සම්පන්න දුකදොරට පස්ස කළා කියුවා දැන් හරිද ಗುಣ කීයක් තියෙනවද 9යි ඔබගේ දැන් බිරිඳ ඔබ ගෙදර එළියට වහිනකොට කියනවද කැරට් බිරිඳ කැරට් බිරිඳ තකලා අමුණුසන එහෙම කියන කියනවද එහෙමද කියන්නේ ඔයා එනකොටට කැරට් ලීක්ස් අමු මිරිස් දෙහිටි ගෙඩි ටිකක් එහෙමද කියන්නේ කැරබිසතුට දෙහි කියලා කියනවාද අද ඒ වගේ தත්තර වැඩලන තියෙන බුදු ගුණ වඩන එක කෝ තේරෙන කෝ ඔතන ගුණ කීයක් තියෙනවද 9යි 9 වෙන් කරනවද නෑ ඔහේ කියන කිසි බලන්න හැබැයි ඉතින් අමනුස්සයෙක් එහෙම මොකට බය ගුණ හැටි සද්දයක් කරේ ආයෙට ටකලා කියන්නේ මොකද්ද ඕක කියන හැබැයි එහෙම වරද්දලා කියලත් බලයක් තියනවද නැද්ද එහෙනම් හරියට කිව්වොත් කොහොමද හරියට කිව්වොත් කොහොමද එහෙනම් ඕක අද කියන්නේ ඉතිපීසෝ කියලා පටන් ගන්න සම්පූර්ණ වරද්දනවා. පොතේ තියෙන්නේ තෝ කොහමද? ඉතිපීසෝ භගවා. ඒ කියන්නේ මොකද්ද? ඉෂ්ට වූ ප්‍රිය වූ ගුණ ලබා දෙන ඒ භාග්‍යවතුන් වහන්සේ. අද ඕක කියන්නේ මොකද්ද? ඒ දෙක වෙන් කරපු දෙක මොකක් කරනවද ඒකට? එකතු කරාම මොකද එන්නේ අර්ථ? සම්පූර්ණ වෙනස් වෙනවා. එතකොට අර හරියට බැලුවොත් අර්ථය ඉෂ්ට වූ ගුණ පිසදමනේ භාගතුන් වහන්සේ කියලා එන්නේ ඔක හරියට බැලුවොත් මහා පාපය. ඔක පොතේ තියෙන්නේ ඉතිපී සෝ භගවා. දැන් ඔය අකුරු එහෙට මෙහෙට ගියාම කොච්චර අර්ථ වෙනස් වෙනවද? වචන අල්ලනෝ නෙවෙයි මේ. නමුත් අපිට අදහස ගන්න ඕක වැදගත් වෙනවා. දැන් බෙනේක නෑ කයන්න පැන්නොත් අනිත් පැත්තට. බෙනේ කණේක් නේදී. පේනෝ නේද අකුරක් එහෙම මෙන්නවා වෙනද වෙනද කොච්චරද කියලා. ඒ අදහස් වල අපිට අදහස වැදගත් වෙන්නේ. එතකොට එහෙනම් අපි කියන්න ඕන කොහමද? ඉතිපි සෝ භගවා ඊට පස්සේ ಗುಣ නමය වෙන් කරන්න. අරහන් සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සාණං බුද්ධෝ භගවාති ඔන්න බලන්න ඔබට දැනෙන සහැල්ලුව කොච්චරද කියලා ඔක හරියට වඩනකොට හොඳ අපි තුන් පාරක් වඩමු ඇඟ සැහැල්ලු කරගෙන තමන්ගේ වදින හුලම් පදක්වත් අනුන්ට කරදරයක් නොවේවා කියන අදහසක් ගන්න. මොකද ඒ වුණොත් හරි කරදරයක් අන්න අයට. අනේ මගෙන් වදින හුලම් පොතක්වත් අනිත් අයට කරදරයක් වෙන්න එපා කියලා හිතාගෙන ඒ විදිහට පිළිවෙලට සකස් වෙලා අපි මේක කරමු. අපි ඔක්කොම එකට කරමු. කවුරුත් දන්නේ නැති එක නෙවෙයි ඕක. සාදු සාදු සාදු ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉති පී සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත් උත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සාණං බුද්ධෝ භගවාති සාදු සාදු සාදු ඉතින් බුදු ගුණ එහෙම තුන් පාරක් නෙවෙයි ඔබ ගෙදරදී හැකියතාක් වඩන්න. ඒ බුදු ගුණ වඩනකොට තමන්ටත් ගෙදර ඉන්න අනිත් අයටත් යහපතක්ම වෙනවා. ඉතින් ඒ අර ඔය තියෙන අමනුස්සාදී අමනුස්ස එලවන්න නෙවෙයි අපි ඒ ඇයටත් යහපතක් කරගන්න, ඒ ඇයටත් පිනක් ලබා ගන්න, ඒ ඇයත් නිදහස් වෙලා අපිටත් මේ යහපතක් කරත් දරුවන්ටත් යහපතක් කරගෙන මේ දේ කරන්න ওই තරම් අපිට හැකියාව තියෙද්දී අපි නොකර ඉන්න එක ඇයි? පුළුවන් තරම් බුදු ගුණ වඩන්න පුරුදු වෙන නිවැරදි ආකාරයට. හොඳයි අපි එහෙනම් මේ මේ දාණය කියන තේ ලෑස්ති කරලා තියෙනවා. එහෙනම් ඒක අරගෙන ටිකක් ඇඟපත පුරු කරගෙන එන්න පොඩක් පොඩි ඉන්ටර්වල් එකක් ගමු.